නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස චතුන්නං අරිය සත්‍යානං යතා භූතං අදස්සන සංසිතං දීඝමන්දානං තාසුතාස්වේව ජාතිසු තානී තානි දිත්තානි භවනෙත්ති සමුහතා උච්ච ජින්නං මූලං දුක්ඛංස නත්ති දානි පුනබ්බවෝති අතිගරු පූජනීය ස්වාමිපාදෝත්තමයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ වදාළ කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමන් කියා සඳහන් වෙන මහා මංගල ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීමටයි අපි දෙපක්ෂයේ සූදානම් වන්නේ. සතියක් පුරාම බෝධි පූජා ධර්ම දේශනා ආදී ප්‍රතිපත්ති පින්කම් රසක් සිද්ධ කරගෙන එන්නේ අපවත් වේවදාල පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේගේ වර්ෂ පහක් පිරීම නිමිත්තෙන් කරන ප්‍රාප්තදානමේ පින්කමේ උදෙසයි. එනිසා අපේ සමන්ත චක්කවාලේසු කියා දෙවියන්ට ආරාධනා කළාසේම පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේද මේ ධර්ම දේශනාවට සවන් දෙත්වා කියා ආරාධනා කරනවා. මාත්‍රුකා කළ ගාථා දෙක දීඝනිකායේ මහා වග්ගයේ මහා පරිනිර්වාණ සූත්‍රයටයත් ගාථා දෙකක් ධර්ම දේශනාවෙත් ධර්ම ශ්‍රවණයේ ආනිසංස කතනයේ සඳහා වෙලාවක් මම ගන්නෙ නැහැ කාලේ කුට්ටිය ඇති බැවින් මේ මාත්‍රිකා කළ දේශනෙහි සාරවත් කොටස ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා දීර්ඝ කාලයක් ධර්ම ශ්‍රවණේ කරමින් පළපුරුදු වූ බණ පිරිසක් බැවින් මේ මොහොතේදී භාවනාවකට සමාධියකට ධානයකට සමාපත්තියකට යෙදුනාසේම මේ ධර්මයට සමන් දෙත්වා කියා අපි ආරාධනා කරන අතර මෙයින් ජනිත වන ආනිසංස ධර්ම බලයෙන් අප දෙපක්ෂයටම ධාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් පැතූ පැතූ බෝධියෙන් ගාම්භීර චතුරාරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන සාන්ත අමා මහ නිවන් සුව පිණිස වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනි. චතුන්නම් අරිය සත්‍යානං යථා භූතං අදස්සනා සතරක්කෝ ආර්ය සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් නොදැකීම හේතුවෙන් සංසිතං දීගමද්දානං තාසු තාස්වේව ජාතිසු ප්‍රමාණාතික්‍රාන්ත දීර්ඝ සංසාරයේ ඒ ඒ જાතීන්හි උත්පත්ති මරණ වශයෙන් ඇවිද්දෙමි ඇවිද්දෙමු තානි ඒතානි දිත්තානි ඒ මේ සතරක් වූ ආරි සත්‍ය ධර්මයෝ දක්නා ලද භවනේති සමූහතා භවයෙන් භවයට මේ ස්කන්ධ පංචකයේ ගෙන යන භවනේති නම් වූ තෘෂ්ණාව නැසන ලදී උච්චින්නම් මූලං දුක්ඛස්ස දුක්ඛයාගේ මුල උදුරා දමන ලදී. නත්ති දානි පුනබ්භවෝ මින් මත්තේ පුනර්භවයක් නැත්තේ කියන එකයි ගාථා දෙකේ කෙටි තේරුම. මහා පරිනිර්වාණ සූත්‍රය අති දීර්ඝ සූත්‍රයක්. බණවර 6කට වැඩි ප්‍රමාණයක් මේ මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් තිබෙනවා. මේ කිතා වැදගත් බුද්ධ චරිතයක්. එවාගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙපක්ෂයටම ගතමන උපදේශ රාශියක් සම්පින්දණය වූ සූත්‍ර දේශනාවක් මහා පරිනිර්වාණ සූත්‍රය විශේෂයෙන්ම ගුණානුස්මරණ පින්කමක් බැවින් මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දහම් කරුණු බිඳක් ඉදිරිපත් කිරීම කාලෝචිත වෙනවා කියා මා විශ්වාස කරනවා මේ ගාථා දෙක දේශනා කොට වදාලේ කෝටි ග්‍රාම කියන ස්ථානයේදී. එතකොට ඒ මහා පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භය මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 45ක් කිරෙන්ද තියෙන කාලයේදී රජගහනුවර ගිජ්ජකෝට පර්වතයේ වැඩ සිටිය. මේ අතරත රජගහනුවර අගරජ වෙන අජාසත් රජතුමා සුනීද වස්සකාර මගධ මහා මාත්‍යන් දෙදෙනාගේ උපදේශ ඇතිව විශාලා මහනුවර ආක්‍රමණය කරන්න උපාය සැලසෙමින් සූදානම් වෙමින් සිටියා. ඒ කාලේ ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් සියල්ල විමසලා කරන සිරිත රජදරුවන්ගේ පැවතුණා. මේ රජතුමා සුනේද වස්සකාර මගධ මහා මාත්‍යයන් දෙන්නට කිව්වා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න මගේ නමින් වඳින්න මේ සමේ විශාලා මහනුවර ආක්‍රමණය කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒක හරියනවද නැද්ද කියන එකත් අහන්න උන්වහන්සේ දේශනා කරන වචනේ මට හරියට දැනගෙන ඉන්න. ඉතින් මේ සුනේද බ්‍රාහ්මණතුමා ගියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත. තමන්ගේ චාරිත්‍රානුකූලව සතරු සාමයේදී කතා කොට එකත් පසක වාඩි වී රජතුමාගේ පණිවිඩය කිව්වා. බුදුරජාණන් වහන්සේ සුනීද බ්‍රාහ්මණතුමාට මගධ මහා මාත්‍යාට කෙලින් පිළිතුර නොදී ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා. ආනන්දය මේ විශාලා මහනුවර රජදරුවෝ 7700 අධ්‍යනෙක් ඉන්නවා මාණ්ඩලික රාජ්‍යයක් ඒ කාලේ ජම්බුද්දේතේ තිබුණු ඉතාමත්ම සසරේක රාජ්‍ය ඇත්තටම ඒ ලිච්ඡවි රජදරුවන්ටම අපරිහානීය ධර්ම හතක් දේශනා කළා තියෙනවා. ඒ අපරිහානීය ධර්ම හතේ මේ ලිච්ඡවි රජදරුවෝ පිහිටා සිටිනවාද ආනන්දේනි කියලා අසා සිටියා. එකක් ගන්න ඇසුවා. ලිච්ඡවි රජදරුවෝ නිතර නිතර රාජ සභාවට එක්කාසු වෙනවද? එකක්. සමගියෙන් එකතු වෙනවද? සමගියෙන් නැගී හිතේ යනවද? සමගියෙන් රාජකාරී කටයුතු තුල යෙදෙනවද? මේ දෙවෙනි කාරණේ. වැඩිහිටි ලිච්ඡි රාදරුවන් ගැන ගෞරව සම්ප්‍රයුක්තව සුවච කීකරුව ඔවුන්ගේ උපදේශයන් අනුගමනය කරනවද තුන්වෙනි කාරණේ. එවාගෙම ඒ රටේ කුල ස්ත්‍රීන් කුල කුමරියන් බලහත්කාරයෙන් කොළඹවා නොගන්නවද මේක පස්වෙනි කාරණේ. එවාගෙම තුන්වෙනි කාරණේ වශයෙන් එකක් කියතුව තිබුණා ඒ විශාලාමානෝර රාජනීති නොපැනවූ දෙයක් නොපනවනවද පැනවූ දේ මනාව රකින්නවද එවාගෙම මේ විශාලා මහනුවරට එන යන සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට නිසිසේ ගෞරව සම්ප්‍රයුක්තව සලකනවද පැරණි කාලයේ පටන් විශාලා මහනුවර පූජන ස්ථානයන්ට දනොත් ඒ පූජා සත්කාර ගෞරව සම්මාන පවත්වනවද ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතම දැනටත් ඒ ලිති රජදරුවන්ගේ රජදරුවන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙනවා ඔවුන් කෙරෙහි මේ ගුණාංග හත පිහිටා තියෙනවා බුදුරජාණන් වහන්සේ අදාලා ආනන්දය මේ ලිච්ඡේ රජදරුවෝ මේ කියන අපරිහානීය ධර්ම හත හරියට පිහිටා සිටින තුරු කිසිම රජකෙනෙකුට උන් ආක්‍රමණය කළ නොහැකි වෙනවා. හැබැයි මිත්‍ර ભેදේ නිසා එවාගේම පෙළඹවීම නිසා පුළුවන් වෙනවා. මේ කතාව හරියට සුනීද බ්‍රාහ්මණතුමා මගද මහා මාත්‍යතුමා හිතේ දරාගෙන ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතෙන් නෙමෙයි එකතුෙන් සමන්වාගතව සිටියත් ඒ රාජ්‍ය ආක්‍රමණය කළ නොහැකි වෙනවා මිත්‍ර ભેදයෙන් හා උපලාපණයෙන් කළ යුතු වෙනවා ස්වාමීන් එක අපි දැනගන්නම් කියලා පිටත්ව ගියා. රජතුමා කාරණේ පැහැදිලි කර දුන්නා. ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණ භික්ෂු සංඝයා වහන්සේටත් අපරිහානීය ධර්ම 41ක් දේශනා කරන්න. ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළ ආනන්දය මේ මුළුමා රජගහනුවර අවට තියෙන සීලම සේනාසන වෙත පණිවිඩයක් දීලා මහා සංඝයාමයේ උපස්ථාන ශාලාවට ගිජ්ජකෝට පාරවති උපස්ථාන ශාලාවට එක්කාසු කරන්න. ආනන්ද ස්වාමින් වහන්සේට ඒවා ඊටාම දක්ෂ ලෙස පුළුවන්. උනාසේ රහතන් වහන්සේලාගේ සහයෝගයෙන් සෙනිකව ඒ සියලුම පණිවිඩ මුළු මහත් රජගහනුවර සමීප සෙනසුන් වෙත යවුවා. මහා සංඝයා ස්වල්ප වේලාවකින් රැස් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ උපස්ථාන ශාලාවට වැඩම කරවලා අනාගතය බලා අවුරුදු 5000ක් බුදු සසුන ආරක්ෂා විය යුතු බැවින් අනාගතයේ බලා අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා. මානෙනි මගේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා යාව කීවංච මේ භික්කවේ භික්ඛු අබින්නං sannipātā භවිස්සanti අබින්නං sannipatisanti sannipāta bahulā viharissanti උද්ධියේ භික්කවේ භික්ඛූ නම් පාටිකංකානෝ පරිහානි මගේ සංගයා නිතර නිතර නිතර එක්කාසු වෙනවා නම් එක්කාසු වීම බහුලව පවත්වනවා නම් සංඝයාගේ ශාසනයේ වෘද්ධියම සිදු වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. මේ පළමුවෙන්යි. මගේ සංඝයා මේ භික්ෂූන් වහන්සේලා සමගිව නිතර රැස් වෙනවා නම් සමගිව නැගී සිටිනවා නම් සමගිව සංඝ කරණීය කරනවා නම් සංඝයාගේ දියුණුවක්මයි. මා නොපැනෙව්ව ශික්ෂාපද නොපනවනවා නම් පැනෙව්ව ශික්ෂාපද නොබිඳිනවා නම් පැනෙව්ව ශික්ෂාපද ඒ අයුරින්ම ආරක්ෂා කරනවා නම් භික්ෂූන් වහන්සේලාගේ වෘද්ධියම දියුණුවම සිද්ධ වෙනවා චිරරාත්‍රාඥ සංඝ පිටුරුන් වහන්සේලාට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම් උන්වහන්සේලාට අවනතව සවන් දීගෙන කීකරුව කටයුතු කරනවා නම් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරීමක් වන්නේ නැහැ ඒ වගේම පුනර්භවය ගෙන දෙන නැවත නැවත සසර දික් වෙන මේ ආමිෂ තෘෂ්ණාව සේනාසන ගැන සිව්පසය ගැන දායක කාරකාදීන් ගැන ඇලීමෙන් යුතු පුනර්භවය ගෙන දෙන තෘෂ්ණාව අත්තර දාලා වාසය කරනවා නම් ඊට වසඟන වෙනවා නම් ඒක භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවේ දොරටුවක්. ඒ වගේම යම්තා භික්ෂුන් වහන්සේලා තමා වැඩේ ඉන්නේ සෙනසුනට එනවා යනවා නම් උන්වහන්සේලාට නිසිසේ කරුණාවෙන් මෛත්‍රියෙන් ආගන්තුක සත්කාර මැනවින් සිද්ධ කරනවා නම් එතෙක් භික්ෂූන් වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඒ වගේම ආරණ්‍ය සේනාසන ගැන සාපේක්ෂකව බලාපොරොත්තුෙන් ආරණ්‍ය වාසය ගැන සිත නමාගෙන වාසය කරනවා නම් එතෙක් භික්ෂූන් වහන්සේලාට පිරිහීමක් වන්නේ නැහැ දියුණුවක් වෙනවා. මේ කරුණු හතක් පළමුවෙන් සප්තාපරිහානීය ධර්මය හරියට දේශනා කළා. ඊළඟට භික්ෂුන් වහන්සේලා කර්මාරාම නොයනවා නම්, ඒ කියන්නේ වැඩවල මේදී වාසය නොකරනවා නම්, බස්සාරාම නොයනවා නම්, කතා කර කරම කාලේ නොගෙනවා නම්, නිද්දාරාමතාව හෙවත් නිතර නිදා ගැනීම බහුල නොකරනවා නම්, සංගලිකාරාම නිතරම පිරිස එක්කාසු වෙලා අල්ලාප සල්ලාප කතාවෙන් කාලය නොගෙවනවා නම් පාප මිත්‍රයන් ආශ්‍රය නොකරනවා නම් ඒ වගේම පාපිච්ච කියන මේ ලාමක ඉච්ඡාවන් අත්තරදා වාසය කරනවා නම් එසේම ස්වල්ප වූ අධිගම ලාභයකින් නවතින්නේ නැතු ඉදිරියට බණ භාවනා වඩනවා නම් මේ කාරණා හතක් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවට හේතු වෙනවා අපරිහානීය ධර්ම හතක් වෙනවා එවාගේම තවත් කරුණු හතක් භික්ෂූන් වහන්සේලා යම්තාක් සද්ධා සම්පන්නව තුනුරුවන් අදාමියෙන් වාසය කරනවා නම් පාපයට ලැජ්ජාවෙන් හිරිගුණේ පුරුදු කරනවා නම් පාපයට භයෙන් පොත්තාපේ පුරුදු කරනවා නම් එවාගේම බහුශ්‍රත භාවයේ පුරුදු කරනවා නම් ආරබ්ධ වීරිය කියන උතුම් වීරිය වැඩි දියුණු කර ගන්නවා නම් උපත්ිත සතිතාව කියන සිහිය දියුණු කරනවා නම් ප්‍රඥාව කියන විදර්ශනා ඥාන වඩනවා නම් මේ කාරණා හත වැඩිමිනොත් භික්ෂු සංඝයා වහන්සේගේ අභිවෘද්ධිය සිද්ධ වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. දැන් කරුණු 21යි. එවාගේම යන්තා භික්ෂූන් වහන්සේලා සති සම්බොජ්ජංගේ වඩනවා නම් ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග හත වඩනවා නම් එතෙක් විසු සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරිහීමක් වන්නේ නැහැ කියලා පරිහානි ධර්ම හතක් එතනවා දාලා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා යම්තා අනිත්‍ය සංඥා වඩනවා නම් අනත්ත් සංඥා වඩනවා නම් අසුභ සංඥා වඩනවා නම් ආදීනව සංඥාවක් වඩනවා නම් ප්‍රාණ සංඥාව හා විරාග සංඥා නිරෝධ සංඥා කියන මේ භාවනා කමඨාන් හත වඩනවා නම් ඒ තාක් භික්ෂූන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරීමක් වන්නේ නැහැ. දැන් කරුණු 35යි. ඒ වගේම යම් තාක් භික්ෂූන් වහන්සේලා එලිපිටත් ඇතිතනක් නැතිතනක් සබ්‍රාහ්මචාරීන් වෙත මෛත්‍රී කාය කර්මයෙන් උවටන් වෙනව කරනවා නම් මෛත්‍රී වඩනවා නම් ඇතිතනක් නැතිතනක් මෛත්‍රී වචනයෙන් උපකාර වෙනවා නම් ඇතිතනක් නැතිතනක් මෛත්‍රී සිතින් භාවනා මෛත්‍රී වඩනවා නම් තමාට ලැබෙන යටත්පිරිසෙන් පාත්‍ර පරියාපන්න දෙයින් හරි සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදා හදා වළඳනවා නම් අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල් මාස බුජිස්ස විඤ්ඤුප්පසත් අපරාමට්ඨ සමාධි සංවත්තිනක කියන මේ විදිහේ උතුම් සීලයෙන් සමානව වාසය කරනවා නම් එවාගේම උද්‍යව්‍ය ඥානයේ හේවත් සම්මා දිට්ඨියෙන් සමානව වාසය කරනවා නම් මේ කාරණා හය නිසාද භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුව සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ කියලා අපරිහානීය ධර්ම හයක් එතන දේශනා කළා සියල්ල 41යි. මේ කාරණා 41 දේශනා කළ තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මට යන්නට ඕනේ අම්බලට්ටික උයනට. එහෙමයි ස්වාමීනි කියලා අම්බලට්ටික උයනට වැඩියා. එතන රාජාගාර කියන රජදරුවන් විවේක ගන්න ශාලාවක් තියෙනවා. මෙතන වැඩ හිටියා. මෙතන වැඩ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට සීලයයි සමාධියයි ප්‍රඥාවයි විමුක්තියයි කියන හතර ගැන විශේෂ අනුශාසනා පැවැත්තුවා. ඉන් අනතුරුව දේශනා කළ ආනන්දය මට වඩින්නට ඕන නාලන්දාවට. මේ වඩින ගමන් මඟ නාලන්දාව කියන්නේ සරියොත් මහ රහතන් වහන්සේ ගුපන් ගමනේ නාලන්දාවට වැඩම කරවලා එහි බුදුරජාණන් වහන්සේ විවේකයේ වැඩි ඉන්න අවස්ථාවක සරියුත් මහ රහතන් වහන්සේ සමීපයට පැමිණ ගෞරව සම්ප්‍රයුක්ත වැඳලා කිව්වා ස්වාමීනි අතීතෙත් අනාගතෙත් වර්තමානෙත් භාග්‍යතුන් වහන්සේට සමාන ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ශ්‍රමණක් බ්‍රාහ්මනාදීන් අතර කවදාකවත්ම නෑ ස්වාමීනි ඒ ගැන මාති සෙයින්ම මගේ ප්‍රසාදය පළ කරනවා කිව්වා අසවදාලා සාරිපුත්‍රයේ මේක සිංහනාදයක් නේ මේ සිංහනාදේ පැවැත්වේ කවර අරමුණක් නිසාද ස්වාමීනි යම් කිසි නගරයක ප්‍රාකාරයක් තියෙනවා මේ ප්‍රාකාරයේ බලලෙකුටවත් ඇතුල් වෙන්න බැරි තරම් නොයක තරම් සුරක්ෂිතව තියෙනවා ඉතින් මේ දක්ෂ නැනවත් දොරටුපාලයේ කල්පනා කරනවා මේ නගරයට මේ දොරටුවෙන් අර කිසිම තැනකින් සතුකට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ යන්නේ නම් මේ දොරටුවෙන්ම යා යුතු වෙනවා කියලා නගරයේ සුරක්ෂිතභාවය අනුව එතුමා හිතනවා මේ දොරටුවෙන් තමයි සියල්ලෝම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ ඒ වගේ ස්වාමීනි මම තේරුම් ගත්තා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨාන වඩා සත්බොධ්‍යංග වඩා ලෝතුරා සම්මා සම්බුදු වුණා. අතීතයේ වැඩි සිටියේ සීල සත්ව සරුවක්යන් වහන්සේලා චේතසෝ උපක්ලේශ නම් වූ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨානයන් මනාව දිනු කොට සත්බොධ්‍යංග ධර්මයන් වඩා ලෝතුරා බුදුබාටපත් වුණා. අනාගතෙත් මේ විදිහයි. එනිසා ස්වාමීනි ඒ අතීතානාගත ලෝතුරා බුදුවරයන් වහන්සේලාගේ සිත චේතෝ පරිඥාණයෙන් මම දැකලා නෙමෙයි මෙන්න මේ අන්වය අනුව මම තේරුම් ගත්තා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාස්ත්‍රවරේ මේ ලෝකේ කොතනකවත් නැහැ කියන එක මා හදපත්ලෙන් පිළිගත්තා කියන එක පහදා දුන්නා බුදුරජාණන් වහන්සේ එතෙන්දීද මහා සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ සම්බන්ධවම විශේෂ ධර්ම දේශනා පවත්වලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මට ය아가න්නට ඕනේ පාටලී ග්‍රාමයට. පාටලී ග්‍රාමයට යන්නට ඕනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් මහා සංඝයාත් පිටත්ව පාටලී ග්‍රාමයට වැඩියා. ඒ පාටලී ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේට පාටලී ග්‍රාමයේ වාසී බෞද්ධයෝ නැවතුම් පොලක් හැටියට සලසා දුන්නේ සන්තාගාර ශාලා. ඒ වෙනකොට මේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යන් දෙන්න මේ පැලලොක් නුවර නිර්මාණය කරන කාලයේ පළමුවෙන්ම නගර ශාලාව නිමාවට පමුණවා තිබුණා. ඉතින් විශාල සෙනඟක් එක්කාසු වුණා රාත්‍රී ධර්ම ශ්‍රවණයට ඒ දවසේදී ඒ විශාල ගිහි පිරිසට දුස්සීල භාවය සහ සීලවන්ත භාවය ආදීනව ආනිසංස දේශනා කළා. ගෘහපතිවරුනි සීලයක් නැති පුද්ගලයාට ආදීනව පහක් ලැබෙනවා. එකක් තමයි අස්පන අපිට ධනෙ පිරිනවා. දෙවැන්න තමයි අපකීර්තිය වැඩෙනවා. තුන්වැන්න තමයි යම්කිසි පිරිසකට යාමේදී විසරදව යාකින යා නොහැකි වෙනවා මංකු භූතව මූණ අකුලවාගෙන දුර්මුඛෝ යා යුතු වෙනවා පිරිස් මැදට යනකොට. එවාගෙම සීලයක් නැති පුද්ගලයා මරණාසන්න මොහොතේදී සිය මුලාවටපත් වෙනවා මරණින් මතු අපාගාමී වෙනවා. ගෘහපතිවරුනි සීලයක් නොරකින්නේ කොට මේ ආදීනව පහක් ලැබෙනවා. එවාගෙම සීල සම්පන්නයාට ආනිසංස පහක් ලැබෙනවා. පළමුවෙන් සීල සම්පන්නයා අප්‍රමාදව තමන්ගේ දිනචරියාවේ කටයුතු කරන බැවින් ධනයෙන් දාන්‍යයෙන් යස ඓශ්වර්යයෙන් වැඩෙනවා. ඒ පළමුවෙනි ආනිසංස සීලවන්තයාට යහපත් කල්යාණ කීර්ති භාවය මුළු ලෝකෙ පැතිරෙනවා. දෙව්ලෝ බඹලෝ දක්වා පවා සීලවන්තයාගේ සීල් ගුණය ගැන ගුණ වර්ණා පැතිරෙනවා. සීලවන්තයා කවර හෝ පිරිසකට රජ පිරිසකට බ්‍රාහ්මණ පිරිසකට ශ්‍රමණ පිරිසකට කොතැනට ගියත් විසරදව, නිර්භයව, ඉරුජුව ඊට සහභාගී වෙනවා. සීලවන්තයා මරණාසන්න මොහොතේදී මනස සිහිනුවණින් යුක්ත වෙනවා. සීලවන්තයා මරණින් මත්තේ නිදාපිබිදයක් මේ සුගති ලෝකයේ උත්පත්ති ලැබනවා. මේ දිහට සීලයේ ආනිසංස පාදේශනා කළා. ඉතින් රාත්‍රී බොහෝ වෙලාවක් මේ සීලය පිළිබඳව දේශනා කළ තථාගතයන් වහන්සේ පිරිස පිටත් කළාට පස්සේ තමන් වහන්සේට නියමිත කාමරයට වැඩම කොට සමාපත්තියට සමවැදුණා. සමාපත්තියෙන් නැගී සිටිය වෙලාවේ දිවසට පෙනී ගියා මේ පාටලිපුත්‍ර නගරයේ වස්තු පරිග්‍රහණය කරන දෙවියන්. ඒ කියන්නේ දිවසට පෙනී ගියා තෞතිසාවැසි දෙවි දේවතාවෝ මේ පාටලිපුත්‍ර නගරයේ ආසය භූමි වෙන් කරගන්නවා. මහේසාක්‍ය මහේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන මහේසාක්‍ය මහේසාක්‍ය රජමැති ඇමති ආදීන්ට හිට නැමෙනවා ගොඩනැගිලි ගොඩනගා ගන්න. මධ්‍යම මධ්‍යම දෙවියන් වස්තු පරිග්‍රහණය කරන කෙලින් මධ්‍යම රජමැති ඇමති ආදීන්ට නිවෙස් මවා ගන්නට නිවෙස් ගොඩනගා ගන්න හිට නැමෙනවා. ඕමක ඕමක නැත්නම් අල්පේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන ඉද්දෙන් මේ වගේම තුන්වෙනි පන්තියේ මිනිසයන්ට නිවෙස් ගොඩනගා ගන්න හිත පහළ වෙනවා. ඉතින් පසුදා උදේ පාන්දර ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මම ඊයේ රාත්‍රියේ දිවසින් දැක්කා මේ පාටලිපුත්‍ර නගරයේ අහසේ ඉඩම් වෙන් කරගන්නවා දෙවි දේවතාවෝ. ඊයර විස්තරය සියල්ල පාදා දුන්නා. ඉතින් පසුදා උදේ පාන්දරම සුනීද වස්සකාර මගධ මහා මාත්‍යයන් දෙන්නේ ඇවිත් දානෙට ආරාධනා කළා. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ඒ දෙදෙනා ඊටා ගෞරවයෙන් දාන වස්තු පරිත්‍යාගය කළා රජතුමා වෙනුවෙන්. දන් වළඳලා අවසානයේදී ගාථා තුනකින් ධර්ම දේශනාවක් වදාළා. යස්මින් පදේශේ කප්පේතේ වාසම්පන්දිත ජාතිකෝ සීලවන්තෙත් භෝජත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ යම් පෙදෙසක නැනවත් මිනිසෙක් වාසය කරනවා නම් එහිදී සිල්වත් සසුන් බඹසර ඇසිරෙන උතුමන්ට දානයක් දෙනවා නම් යහතත් දේවතාසුන් තාසන් දක්කින මාදිස තා පූජිතා පූජයන්තේ මානිතා මානයන්ති නම් එහි අධිග්‍රහිත දෙවියන්ද පින් පැමිණවීමෙන් ඒ දෙවියන්ගේ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ලැබෙනවා තතෝනං අනුකම්පන්තේ මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රා නිපස්සති එසේ දෙවියන්ගේ අනුකම්පාව නිසා අවර්ෂ පුත්‍රයෙකු රැකගන්න දෙමව්පියන් වගේ ඒ පින් දෙන පින්නතුන්ව යාකින් ආරක්ෂා කරගන්නම දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගැනීමෙන් හැමදාම දියුණුවක් වෙනවා කියන එක පාදා දුන්නා. ඒ වගේම දඹදිව බුද්ධ ශාසනයේ තියෙනතුරු අගනුවර වන්නේත් මේ පාටලී පුත්‍ර නගරයයි කියන එක පාදා දුන්නා. යන්දාසක මිත්‍ර ભેදේ නිසා මේ නගරයේ අහිමි වෙන්න පුළුවන් එතෙක්ම මුළුමා ජම්බුද්දීපයේ වලිපතේ කියන වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට නැත්නම් අගනුවර හැටියට මේ පාටලිපුත්‍ර නගරේ පවතිනවා කියලා දේශනා කළා. එදා සුනීද වාසකාර දෙන්නට අවශ්‍ය වුණ බුදුරජාණන් වහන්සේ පිටත් ඒ වඩන දොරටුවට ගෝතම ద్వාරයේ නම් තබන්. ගංගා නංගන්ගෙන් එතරන තොටුපුවට ගෝතම තීර්ථය කියලා නම් තබන්ට ඕන වුණා. ඒ විදිහටම නම් තැබුවා ගෞතම ద్వාරය ගෞතම තීර්ථය ගංගානම් ගඟ පිරීලා ඉතිරිලා යනවා බොහෝ දෙනා ගඟෙන් එතර වෙන්න ඔරුපාරු සූදානම් කරනවා බුදුරජාණන් වහන්සේ අභිඥා බලයෙන් මහා සංගරුවනත් එක්ක ශනයකින් එගොඩට වැඩියා වැල්ලා ප්‍රීති වාක්‍යයක් කියා හිටියා ලෝකවාසී ජනතාව එතර වෙන්න උරුපාරු ආදනවා සසර දුකෙන් එතර වුණා උත්තමයන් වහන්සේලා නැවත මේවා ගොරුපාරු අවශ්‍ය වන්නේ නැහැ කෙනෙකුන් වහන්සේ පහදා දුන්නා. ඊළඟට වැඩියේ කෝටි ග්‍රාමයේ මාත්‍රුකා කළ ගාථා දෙක ඇතුළු ධර්ම දේශනාවක් කෝටි ග්‍රාමයේදී දේශනා කළා. කෝටි ග්‍රාමයේදී උදාසේ පහදා වදාළේ ආරි සත්‍ය දේශනාවයි. චතුල්ලම් භික්ඛවේ අරිය සත්‍යානං යථා භූතං අනනුබෝධ අපපටිවේදා ඒවමිදං දීගමද්දානං සන්දාවිතං සංසරිතං මමංචේව තුම්මාකංචේ මානව දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන චතුරාරි සත්‍ය ධර්මය තත්වාකාරයෙන් අවබෝධ නොකිරීම නිසා මටත් ඔබ සැමටත් මේ දික් සසර ඇවිදින්න සිද්ධ වුණා. මහණෙනි අද ඒ චතුරාර්ය සත්‍ය දැකගත්තා සසර ගමනට හේතුන තෘෂ්ණාව නැසුණා නැවත පුනර්භවයක් නොවනසේ සාන්ත නිර්වාණය ආબોධ වුණා කියන කුණාසේ ඒ දේශනෙන් පහදා වදාළා. ඉංගලතුරු ආනන්ද ස්වාමීන් වහන්සේ අමතවදාල ආනන්දය මට අද වඩින්නට ඕනේ විශාලා මහනුවරට. විශාලා මහනුවරට වඩිනවා කියලා වැඩිය. මේ වඩන ගමනේදී අම්බපාලි වනයේට වැඩිය. ඒ කාලයේ අම්බපාලි වනයේ විවේකකාමී උතුමන්ද සුදුසුසේ විවේක ස්ථානයක් ලොකු අඹ වනයක්. ඉතින් මේ අඹපාලි වනයේ වැඩ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට ඉතා විසිතුරු ධර්ම දේශනාවක් හොඳ යානාවලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බණ ටිකක් අහලා පසුදින දානෙට ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ කිවසා වදාළා එතුමිය වැඳ නමස්කාර කොට පිටත් වුණාට පස්සේ ලිච්ඡවි රජදරුවා ආවා. මේ රජ දරුවන් එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට නියම කළා මහණෙනි කෞටසාවැසි දෙවියන් නොදක්කනම් මෙන්න මේ ලිත්ති රජදරුවන් වෙත බලන්ඩයි නිල් පාට කහ පාට සුදු පාට රතු පාට ශරීර වර්ණ එවාගේම ඇඳුම් පැළඳුම් වර්ණ යාන වාහන වර්ණ වලින් දෙව් පිරිසක් වාගේ එනවා යානාවල මේ අතර අම්බපාලි මුණ ගැහිලා අම්බපාලි කිව්වා ආරි පුත්‍රයනි මම අද ලෝතුරා බුදුරජාණන් වහන්සේ දාන්ට ආරාධනා කළාම මම ජයගත්තා. ලිතේ රාදරෝ පුදුම වුණා. ඒ පිරිසක් ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පසුදින දානට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාළ දාන ආරාධනයක් බාරගෙන අවසానයි. අසුරුසලක් ගාලා කිව්වා අපි අම්බපාලයට පෙරදුනා නේද කියලා. ඉතින් පසුදින උදෑසන අම්බපාලයේ ඊටාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රණීත දාන වක්‍රියෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දන් දීලා ඒ අම්බපාලයේ අඹවණේම පිටින්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සංඝ සතු කොට පූජා කළා. බුදුරජාණන් වහන්සේ තෙන්දී සීල සමාධි ප්‍රඥා විමුක්ති ගැන වැඩිපුර ධර්ම දේශනා පැවැත්තුවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය අපි යන්නට ඕනේ නාදිකාවට. නාදිකාවට වඩින්නට ඕනේ. සින්නාදිකාවට වැඩියක්. ගින්දකාවසති කියන ගඩොලින් කළ ආවාසයක් තියෙන මෙතන තමයි නැවතුම් පොළ. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගින්දකාවසතේදී භික්ෂු සංඝයා වහන්සේට විශේෂ දේශනාවක් කළා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇසුවා ස්වාමීනි මේ නාදිකාවේ උපසාල්ල කියන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේගේ පුනරභවය කුමක්ද? නන්දා කියන භික්ෂුණීන් වහන්සේ නමක් අපවත් වුණා. එවාගෙම සුදත්ත කියන උපාසකතුමෙක් සුජාතා කියන උපාසිකාතුමියක් අපවත් කලරිය කළා. ඒ ඇත්තන්ගේ පුනරභවය කොහොමද? එවාගෙම ස්වාමීනි මේ නාදිකාවේ අකුද කියන උපාසකතුමිය කාලිංග උපාසකතුමා නිකට උපාසකතුමා කටිස්සබ උපාසකතුමා එවාගෙම තුට්ඨ උපාසකතුමා සන්තුට්ඨ උපාසකතුමා භද්‍ර උපාසකතුමා සුභද්‍ර උපාසකතුමා මේ අත කලොරේ කළා මේ අත ප්‍රතිපත්ති පිරුවා ඒ අතගේ පුනර්භාමි මොකද්ද බුදුරජාණන් වහන්සේ තෝ ලැබුණා සාල කියන භික්ෂුන් වහන්සේ රහත් වෙලා පිරිණුණා නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා බඹලෝ පන්නා සුදත් උපාසකතුමා සකදාගාමී වුණා සුජාතා උපාසිකා තුමිය සෝවාන් වුණා. අනේ සීලම දෙනා අනාගාමී වෙලා සුද්ධාවාසී උපන්නා. ආනන්දය මේ විදිහට පරලෝ යන යන අය ගැන මගෙන් අහන්න ගියොත් ඒක කාලේ ගෙවා දැමීමක් නිෂ්ඵල දෙයක්. මම දෙනවා කැඩපතක්. මෙන්න මේ කැඩපත මනමින් තේරුම්ගෙන තම තමා ලද අධිගම ලාභයන් මරණාසන්න මොහොතේදී ප්‍රසිද්ධව ප්‍රකාශ කරන්න මම අවසර දෙනවා. ඒ මොනවාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදේවත් හදපත්ලෙන් බුදුගුණ පිළිගැනීම ධර්ම රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේවත් හදපත්ලෙන් දහම් ගුණ පිළිගැනීම සංඝ රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේවත් සංඝ රත්නය ගැන හදපත්ලෙන් පිළිගැනීම එවාගෙම ශික්ෂා ප්‍රතිපatti ගැන කියන්නේ ආරේකාන්ත සීලය ගැන හදපත්ලෙන්ම පිහිටා සිටීම ආනන්දේ මෙන්න මේ කරුණු හතර යම් කෙසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී කෙනෙකුට ස්ථීර වශයෙන් පිළිපෙනවා නම් එතුමා මරණ ආසන්න මොහොතේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසේ කාට නමුත් ප්‍රසිද්ධව ප්‍රකාශ කිරීමට මම අනුමත කරනවා. අරිහත්ත්වයටපත් වුණා නම් එහෙමයි, අනාගාමුණා නම් එහෙමයි, සකදාගාමුණා නම් සෝවාන් වුණා නම් කිසිම වරදක් නැහැ මරණාසන්න මොහොතේදී මේ තමාගේ ප්‍රකාශනය කරලා ඒ තමාගේ නිවන අරමුණු කරගන්නම අවසර දෙන්නේ. මේකට කියනවා ධර්මාදාස කියලා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය කියන මේ කාරණා හතර වැඩිපුර ධර්මදේශනා වශයෙන් පැවැත්තුවා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාළ ආනන්දය අපි වඩිමු දේළුව ගමට. මෙන්න 45 වෙනි වස්සාන කාල අවස්ථාව. දේලුව ගමට වැඩියා. දේලුව ගමේ තියෙනවා සෙනසුණක්. එතින්දි බුදුරජාණන් වහන්සේ සංඝයාට නියම කළා මහණෙනි මම මෙතන වස් එළඹෙනවා මේ භික්ෂු පිරිසත් කැමැති කැමැති තැන්වල සුදුසු පරිද්දෙන් වස් එළඹෙන්නයි කියලා විධාන කරලා දේලුව ගාමේ වස් එළඹුණා. මේ තමයි 45 වෙනි අවුරුද්ද. හැබැයි මේ වස් එළඹුණා වගේම උන්වහන්සේට ඊ타මත්ම දරුණු ලෙස තාප්තාපේසාර රෝගයක් ඇති වුණා. මේ දැම් පිරිනුවම් පායි දැම් පිරිනුවම් පායි කියන තරමට උත්සන්න රෝගයක් ඇති වුණා. සබ්දේ රජතුමත් ආවා උපස්ථාන කරන්න කැපකරු කෙනෙක් හැටියට එතුමා උපස්ථාන කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට මානසික වශයෙන් විශාල වේදනාවක් ඇති වුණා. අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවිදෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අද පිරිනුවම් පෑම වටින්නේ නැහැ. භික්ෂු සංඝයා වහන්සේට ගෘහස්ත බෞද්ධයන්ට ධර්මානුශාසනාවක් කළා ඕනේ මා පිරිනුවම් පාන්ද කියලා සමාපatti සමය දුනා. අරිහත් ඵල සමාපatti සමය දුනා. නිරෝගී අතිසයම ශක්තිමත් රූප කලාප අපේ සිතේ තේනවා රූප පොදුවල සිට 75ක් මේ පොදුවේ ගන්නවා නම් රූප පොදුවල සිට 75ක් තියෙනවා. ඒ කියන්නේ දෙපස් විඥාන 10යි මනෝ ධාතු ත්‍රිකයයි ඇර ඉතිරි සිට 75න්ම රූප පුදිනවා. ඒ රූප පුදන සිට අතරේ මේ අරිහත් ඵල චිත්තේ සමාන නිරෝගී රූපයන් උපදවන විනිසිතක් නැහැ. ඒක නිසා අර බෙහෙත් ඖෂධයට වඩා අරයත්වල සමාප්‍රත්‍ය බහුල කිරීමෙන් ලෝතර බුදුරජාණන් වහන්සේට සානිය පෙළඹුණා. එදා විහාරයේ පිටිපැත්තේ වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද උණුපන් ටිකක් පහසුවෙන් අනේ ස්වාමීන් මට දිශා විදිශා තේරුම් ගන්න බැරි තරම් මගේ හිත වික්ෂිප්ත වුණා. අනේ ස්වාමීන් දැන් මට ස්වල්ප අස්වසිල්ලක් වුණා. භාග්‍යතුන් වහන්සේ සනීපාතට හැදිච්ච ගැන. නෑ ආනන්දේ අද පින්නම් පාන්නේ නෑ මම. මහා සංඝයාට කියේතු උපදේශ තියෙනවා කියලා උන්වහන්සේ උනුපැන් පහසු වෙලා දාසෝයටපත් වුණා. ගේලුව ගමේ කැමැති තාක් වාසය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය අපි යමු තාපාල චෛත්‍යයට. මේ තාපාල චෛත්‍යයට වැඩිය. තාපාල චෛත්‍යයට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආසනයක් පනවා දුන්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සතර ඉරිදිපාද ගැන විශේෂ දේශනාවක් පැවැත්තුවා. ආනන්දය යම් කෙනෙක් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඉරිදිපාද හතර භාවිත ස්වභාවිත කරන ලද නම් කල්පයක් කරේ කල්පාවශේෂයක් කරේ ජීවත් වෙන්න පුළුවන්. කල්පය කියන්නේ ඒ කාලේ පරමාශාරුදු 100. කල්පාවශේෂ කියන්නේ 120. ආනන්දය තථාගතයන් වහන්සේ විසින් සතර ඉරිදිපාද ධර්ම භාවිත ස්වභාවිත කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ කැමතිනම් ආයුෂ් කල්පේ හෝ ආයුෂ් කල්ප අවශේෂයක් හෝ ජීවත් වෙන්න පුළුවන්. තුන් වාරයක් මේව ප්‍රකාශ කළා තුන් වාරයේම ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැරි වුණා. උනාසේගේ සිත විසිරී ගියා ආරාධනා කරන්න සිහියෙලම සිටියේ නැහැ. මාරාවර්තය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය දැන් එනම් සුදුසු තැනකට යන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ හේන තෙක්මානේ ගහක් මුලට වැඩලා වාඩි වුණා. ඒ අතරත වසවත දී පුත්‍රයාත් ආවනේ. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේදා බුදු වෙන දවසේ කිව්වනේ මම ධර්ම පිරිනුවම් පාන්නේ නැහැ. මට භික්ෂු සංඝයා වහන්සේ ව්‍යක්ත ප්‍රතිබල ධර්මදර විනයදර ශාසනය ගෙන යන්න සමර්ථ භික්ෂු පිරිසක් ඇති වෙනතුරු මම පිරිනුවම් පාන්නේ නැහැ. දැන් අද ඔක්කොම සම්පූර්ණයිනේ. දැන් පින්වම් පාන. ඒ වගේම උපවාසයේ කිව්වා නේද? භික්ෂුණී සංඝයා උපාසක පිරිස, උපාසිකා පිරිස, වික්ත, විසරද, ධර්මදර, විනයදර ප්‍රතිපත්ති ගරුක බුදු සසුන දිගට පවත්වන්න සමර්ථය පහළ වෙනතුරු මම පින්වම් පාන්නේ නෑ කියලා දා කිව්වනේ. දැන් ඒ සියල්ල සම්පූර්ණයි නේ. එනිසා පින්වම් පාන්නේ. මෙන්න ආරාධනය. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ වදාලා වසවප්පිය පුත්‍රය ඔබේ ආරාධනයේ මට කමක් නැහැ. මම දැන් නුඹව දවසකින් පිරිනිවෙනවා. තව තුන් මාසයක් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ දින 90යි. ඔබ අල්පෝත්සවයෙන් දෙකීලා මාර්යා පිටත් කෙරුවා. ඒ අවස්ථාවේදී ලෝතර බුදුරජාණන් වහන්සේ සතෝ සම්පජානකාරීව ආය සංස්කාර අත්හැරියා. මොනවාද ආය සංස්කාර අත්හැරියා කියන්නේ? අද පටන් ඉදිරි කාලයේදී අරියත් ඵල සමාපත්තියේ සමාදෙන්නේ නැත කියන අදිෂ්ඨානය. යම් මේකින් අරියත් ඵල සමාපත්තියේ සමාදි සමාදි හිටියන තව අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. පරමාස අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. අරියත් ඵල සමාපත්තිය අත්හැරීම නිසා දවස් 90කට ජීවිත කාල සීමාව සීමිත වුණේ. අවසාස්ථාන සීමිත වුණේ අරියත් ඵල සමාපත්තියේ සමාදෙන්නේ නැහැ කියන මේ අදිෂ්ඨානය නිසායි. ඒ වෙලාවේ මහා පොළොව කම්පා වුණා. දසදහසක් සත්වලම කම්පා වුණා. බිහිසුණු අකුණු පිපුරුණා. ඊ타මාත්ම බිහිසුණු දේවා සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ තැටිගත්තා. වාමාම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා අනේ ස්වාමීනි මා බියකරු භූමි කම්පාවක් එවාගේ මා බියකරු ഘോഷණියක් ഘോഷාවක් ඇති වුණා මොකද ස්වාමීනි මේ පොළොව කම්පා වුණේ ආනන්දය පොළොව කම්පවන කරුණු අටක් තියෙනවානේ. මේ මහ පොළොව රැඳී තියෙන්නේ ජලයේ උඩ, ජලය රැඳී තියෙන්නේ වාතයේ උඩ. ඒ වාතයේ කැළඹීමෙන් ජලයක්, ජලයේ කැළඹීමෙන් පොළොවක් කිපෙනවා. නැත්තම් කම්පණය වෙනවා. මේක කාරණයක්. 이르දි සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් හරි, දෙවියන් බ්‍රහ්මයන් හරි ආපෝකෂණේ සමාපත්තේ සමයදිලා මේ මා පෘතුයේ ජලය මතු පිට ආවෙන්න හරිමින් පොළොව කම්පා කරන මේ දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ පස්චිම භවයක බෝසතාණන් වහන්සේ නමක් සතෝ සම්පජාන කාර්යයේව මෞකස ප්‍රතිසන්දි ගැනීමේදී පොළොව කම්පා වෙනවා. සතෝ සම්පජාන කාර්යයේව මෞකසෙන් දී වෙන දවසේ පොළොව කම්පා වෙනවා. ලෝතර බුදු වෙන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ධම්සක් දේශන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ආයු සංස්කාර අත්හරින දවසේ මහ පොළොව කම්පා වෙනවා. පිරිනිවන් පාවදාන දවසේ මහ පොළොව කම්පා වෙනවා. ආනන්දය මෙන්න මේ කාරණා අතල් පෘථිවි කම්පණය සඳහා සිද්ධ වෙන්නේ හේතුවට. ආනන්දය මේ ලෝක ධාතුවේ තියෙනවා අභිභාතන කියලා කරුණු අටක්. අභිභාතන මේවා විස්තර කරන්න කාලේ මදි වෙන්න පුළුවන් ලාංඡනීය වශයෙන් අපි මතක තබා ගන්න ඕනේ. ඒ කියන්නේ ඥානෝත්තරික යෝගාවචරය නුවණින් වැඩි යෝගාවචරය තමන්ගේ ශරීරයේ කේසා ලෝමා ආදී කොට්ටාසයක් කසින භාවනා වශයෙන් හරවනවා. කසින භාවනා වශයෙන් හරවලා බාහිර අරමුණකින් ප්‍රතිභාග නිමිති උපදවාගෙන උදා වෝදාරමුණේදී ධ්‍යාන ලබනවා. ඒකට කියනවා අජ්ජත්තං රූප සංඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි මෙන්න පළවෙනි අභිභායතෙනි ඒ කියන්නේ තමාගේ ශරීරයේ කසින භාවනාවක් කළා බාහිර අරමුණකින් ප්‍රතිභාග නිමිත්ත ලැබුවා ඒක ඊටාම කුඩා ඊටාම කුඩා කණාමැලේ තරම් කුඩා ප්‍රතිභාග නිමිත්ත නම් ඥාන ලැබනවා එවැගේම තමාගේ ශරීරයේ භාවනා පටන්ගෙන බාහිර අරමුණකින් ප්‍රතිභාග නිමිත්ත ලබා ගන්නවා විශාල අරමුණක්. විශාල අරමුණකින් විශාල ප්‍රතිභාග නිමිත්තකින් ධ්‍යාන ලබනවා මේක දෙවන්නයි. තව කෙනෙක් බාහිර අරමුණකම කසින භාවනා වඩලා බාහිර කසින නිමිත්තකින් ධ්‍යාන උපදවා ගන්නවා කුඩාම කුඩා අරමුණකින්. අතරලන්න බාහිර අරමුණකින් ධ්‍යාන මේ ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන මහත් අරමුණක් නිමිති කරගෙන ධ්‍යාන උපදවා ගන්නවා. මෙතන හතරයි. එවාගේම නිල් පාට අතිශයින්ම නිල් පාට අරමුණේද නිල කසිනිය වඩා ධ්‍යාන ලබනවා. මේක පහ. කාම කහ පාට දිවිසුන කහ පාට අරමුණේ ධ්‍යාන ලබනවා එක හය වෙන්නේ. එවාගේම රතුම රතු පාට අතිශයින් දිලිසෙන රතු පාට අරමුණේ ධ්‍යාන උපදවනවා මේක හත් වෙන්නේ. එවාගේම සුදුම සුදු පාට දිලිසෙන සුදු පාටක් නිමිති කරගෙන ධ්‍යාන උපදවනවා මේක අට වෙන්නේ. මේ වාට කියන අභිභායතනාට ආනන්දේ තථාගතයන් වහන්සේ මේවා සුභාවිත සුභාවිත කරලා තියෙනවා. ඒ වගේ ආනන්දේ විමෝක්ෂාටගත ලෝකේ තියෙනවා. මොනවද මේ විමෝක්ෂ කියලා කියන්නේ? විමෝක්ෂ කියලා කියන්නේ අර වගේම ධ්‍යාන ලබන ක්‍රමකට තමාගේම ශරීරයේ කසින වඩලා ධ්‍යාන උපදවන. බාහිර ආරමුණේ කසින වඩලා ධ්‍යාන උපදවන. සුභ පරම අරමුණේ ධ්‍යාන උපදවනවා. ආකාසානං චයතනේ විඥානං චයතනේ ආකින්චඤ්ඤාතනේ නේ සංඥා නා සංඥාතනේ කියන සමාපatti හතරක් උපදවනවා. සංඥා වේදේත නිරෝධේ කියන නිරෝධ සමාපත්තිය සමාදිනවා. මේ ආදත කියනවා විමෝක්ෂාට මේවා තථාගතයන් වහන්සේ පුරුදු කළා කියලා. ඒ වගේම ආනන්දය තථාගතයන් වහන්සේ මේ 이르දිපා ධර්මයන් මනමින් භාවිත ස්වභාවිත කළා කියන බැවින් කැමැතිනම් තථාගතයන් වහන්සේ කල්පයක් හෝ කල්ප අවශේෂයක් ජීවත් වෙනවා. නමුත් අද තථාගතයන් වහන්සේ පින්වන් පෑමට ආල් සංස්කාර අත්හැරියා කියන එක ප්‍රකාශ කළා. ගෞතම නිග්‍රෝධයේදී එවාගෙම සීතවනයේදී තපෝදාරාමයේදී ඉසිගල ඉසිගිලි පාර්ශවයේදී එවාගෙම සප්පසන්දික පබ්බාරයේදී තවත් මේ වාගේ අදුහානුවර තියෙන විශාල ප්‍රසිද්ධ විහාරස්ථානෝදි මා මේ බව ප්‍රකාශ කළා තියෙනවා. මේ වගේම මේ විශාලාමානුවර උදේලියේ චෛත්‍ය, චාපාල චෛත්‍ය, උදේලියේ චෛත්‍ය, ගෝතමක චෛත්‍ය, සත්තම්බ චෛත්‍ය, බහුපුත්තක චෛත්‍ය, සාරන්දද චෛත්‍ය මේ කියන තාපාලේ චෛත්‍ය මේවා ස්ථානවලදී මම මේ ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඔබට එදා තේරුම් ගන්න බැරි වුණා. දැන් ඉතින් මා වමාරපු දෙයක් නැවත වළඳන්නේ නැති නිසා මේ ආරාධනය මට පිළිගත නොහැකි වෙනවා කියන එක පාදා දුන්නකොට උන්වහන්සේ අඬන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්දය හේතුයෙන් හටගත් සියලු සංකත ධර්මයන් අනිත්‍යයි සංකත පටිච්ච සමුප්පන්නයි කාය ධර්මයි වාය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි නේද කල්ැතුව කිව්වා නේද සබ්බේහි මේ පියෙහි මනාපේ නානා භාවෝ විනා භාවෝ කියලා. දැන් අඳන් දෙපා. ඔබ යන්දාසක යන්දාසක භාවනා පටන් ගන්න ඔබට එක මාසනේදී අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා කියලා හිත සැනසුවා. භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේදී මහාවන කූටාගාර ශාලාවට වැඩම කරවලා මහා සංඝ රත්නයේ විසිතුරු ධර්ම දේශනාවක් වදාළා. මේ සිතුරු ධර්ම දේශනාවේ අගතත් උන්වහන්සේ අනුශාසනාවක් කළා. පරිපක්ඛෝ වයෝ මයං පරිත්තම්මම ජීවිතං පහායවෝ ගමිස්සාමි කතම් මේ සරණමත්තුණු. මගේ ආයුෂ දැන් මූ පුරවා ගින් කියනවා. මට දැන් පිරිනුවන් පෑමට කාලය සමීප වේ තේනවා මගේ පිහිටම අදාගත්තා. අප්පමත්තා සතිමන්තෝ සුශීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත මන්න අප්‍රමාද නෙව් සීල සම්පන්න වෙව්. සමාධි භාවනා වඩව. ප්‍රඥා වඩව. තමන්ගේ සිත ආරක්ෂා කරගනිව්. යෝයිමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙසතේ පහාජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යම් කෙනෙක් මේ බුදු සසුනේ මනස සිහිනුවණින් වීරිය වඩනවා නම් දුක් කෙලවර කිරීමෙන් ලැබෙන අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. මේ මුන් වාසය අනුශාසනා කරලා එදත් පාදා වදාලා කන්ද දානි වික්කවේ ආමන්තයාමි වූ වා ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේත මානින්දන් අන්තිම වරක් තොපි අමතමි සංස්කාර නැසෙන වැරසෙන සුළුයි එනිසා අප්‍රමාදව ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා මානි මාස 3ක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියන එක පහදා දුන්නා. නැවත තථාගතයන් වහන්සේ ඒ මහා වන කූටාගාර ශාලාවෙන් පිටත් වෙලා තමන් වහන්සේ පාවානුවර බලා පිටත් වෙන්න සූදානම් වුණා. මේ යන ගමනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට ඒ ඒ තන සීල සමාධි ප්‍රඥා ගැනම විසිතුරු ධර්ම දේශනා පැවැත්තුවා. ඒ වගේම සතර සතිපට්ඨාන ගැන විශේෂ දේශනා පැවැත්තුවා. සතෝ සම්පජාන කියන පද දෙක ගැන විශේෂ දේශනා පැවැත්තුවා. එවාගේ බුදු සසුනේ චිරස්ථිතයට පැමිණීම සඳහාම මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුය කියා විශේෂ දේශනා පැවැත්තුවා. මේ පවත්වමින් පාවා නුවර චුල්ල කම්මාර පුත්‍ර තුමාගේ අඹවිලට වැඩි. එතුමා කාරංචේලා පසු දින දානට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේට අන්තිම දාණය දෙන්න කල්ප ලක්ෂයක් මෙතුමා පෙරම් පුරාගනාව කෙනෙක් සුජාතා සිටු දේවිය වගේ. මෙතුමා සෝවාන් මාර්ගඵලාදී කෙනෙක්. පසුදින ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට කොයි කොයි විදිහේ ඖෂධීය දානයක් මම සම්පාදනය කළ යුතුද ආනන්ද ස්වාමීන් වහන්සේ ආයුර්වේද ගැන හොඳට දන්නවා උන්වහන්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන ඖෂධීය ආහාරයක් සම්පාදනය කරන්න උපදෙස් දුන්නා ඒකට කියන්නේ සූකර මද්දවය සමහරු කියනවා ලපටි ඌරන්ගේ මසක් කියලා ඒ විදිහේ දෙයක් නෙවෙයි මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන රක්තාපීසාර රෝගීන්ට සත්‍රාය වෙන ඖෂධීය ආහාර විශේෂයක්. ඉතින් මේ චුන්ද කරවාර් පුත්‍රයා මේ වෙනුවෙන් පෙරම් පුරාගෙන ආව කෙනෙක්නේ. එතුමා මේක බොහොම ගෞරවයෙන් පිළිගෙන සූකර මද්දවේ සහ සෙසුදාන වස්තු සම්පාදනය කළා. පසුදින දානෙට වැඩම කළ තථාගතයන් වහන්සේ චුන්ද කර්මාර පුත්‍රතුමාට පාදා දුන්නා. සූකර මැද්දේ මට පමණක් පිළිගන්වන්ට ඉතුරු තිබුණොත් ඒවා කිසි කෙනෙකුට නොදේ පොළවේ වලදා. වෙන කෙනෙකුට ඒක දිරවා ගන්න බෑ මොකද අර බුදු වෙන දවසේදී මෙන්ම දසදහසක් වල දිව්‍ය ලෝකවල දෙවි දේවතාවෝ දිව්‍ය අමෘතය මේ දානෙට එක්කාසු කරලා තියෙනවා. කාටවත් දිරවන්ට බෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේට හැර. සසු දානවත්වයෙන් සසු භික්ෂුන් වහන්සේලාට දන් දුන්නු. තින් දානානුමෝදනා දේශනා කරලා එතනින් පිටත් වුණා ආනන්දේ අපි වඩිමු කුසිනාරා නුවරට. ඒ කුසිනාරා නුවරට වඩන ගමනේදී අඩවතුනක් තරම් කැටි දුර ප්‍රමාණය 25 තැනක තරම් නවතින්නේ සිද්ධ නමුකද බුදුරජාණන් වහන්සේට රෝගේ උත්සන්න වුණා. ඇත්තට සමහර කෙනෙක් කියන සූකර මග්ධමේ ගත්ත නිසා රෝගේ උත්සන්න උනේ කියලා. ඒක නෙමේ සත්‍යතාවය. ඒක අනිවාර්යයෙන් සිදුවෙන රෝග සමුත්ථානයක්. දාසේ දා රෝගාතුර වෙනවමයි. උදාසගේ අන්තිම රෝගයයි ඒ සූකර මද්දවිය නිසා වේදනාව දරාගත හැකි වුණ ඖෂධීය ආහාරයක් නිසායි. ඉතින් මගින් මඟට උන්වහන්සේ විරේක වෙමින් බොහොම අපහසුයෙන් සමාපatti සම නොවැදී පාගමනින් වැඩිය. ගහක් මුල වැඩි ඉඳගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දේ මට පිපාසයෙන් වතුර ටිකක් ගේන්න. තුන් වාරයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරේ කිව්වා මෙතන කරත්ත 500ක් ගියා කුඩා දොළපාරයි වතුර ඔක්කොම මඩලලා. තුන්වෙනි වාරේ කිව්වාම ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍ර අරන් ගියාම මැලි පාටට වතුර පෑදුනා. මැලි පාටට වතුර පෑදුනා ඒක භාග්‍යතුන් වහන්සේ වැළඳුවා. එතෙන්දීම ආවා පුක්කුස කියන මේ මල්ල රාජපුත්‍රයෙක්. එතුමා බොහොම විශාල ධනවත් කෙනෙක් පාවානුවර වාසී. මෙතුමා බුදුරජාණන් වහන්සේ දැකලා ඇවිල්ලා වැන්න. යා හිටියා ස්වාමිනි මං ආලාර කාලාම තුමාගේ ශ්‍රාවකයෙක් දායකයෙක්. එතුමා දවසක් පාරයිනේ සමාපත්තියෙන් හිටියා. කරත්ත 500ක් ළඟින් ගියා. පස්සෙන්ම ගියේ මම වැඳලා සුවා ස්වාමීනි මෙතනින් කරත්ත 500ක් ගියදක් අද නෑ දැක්කේ නෑ සබ්දය වුණාද නෑ නිදාගෙන හිටියාද නෑ හොඳ අවදියෙන් හිටියේ එතකොට ඒ සාන්ත සමාපත්තිය ගැන අහලා එතුමා පැහැදුනා. බුදුරජාණන් වහන්සේ අදාලා කුක්කුසය මම කියන්නේ ඊට වඩා ගැඹුරු සාන්ත සමාපත්තිය. තථාගතයන් වහන්සේ දවසක් ආත්මාවේ මේ පිදුරු ගේක වැඩ ඉන්න වෙලාවේ බුසාගාර කියන කුටියේ වැඩ ඉන්න වෙලාවේ උනාසේ නිරෝධයේ සමවැදී හිටියා. විශාල වර්ෂාවක් ධාරාණී පාස වැහි වැහැලා අකුණු පුපුරලා සහෝදර ගොවියෝ දෙන්නෙක් නැති වුණා. ගවයන් හතර දෙනෙක් මැරුණා. විශාල ජනතාවක් එක්කාසු වෙලා ඉන්නකොට උන්වහන්සේ සමාප්‍රත්තියෙන් නැගිට්ටා. කෙනෙක් ඇවිල්ලා ඒවා තථාගතයන් වහන්සේ වාස දන්නේ මේ සිද්ධිය. නෑ මම දන්නේ නෑ. උභාසයට ඇහුනේ නැද්ද? නෑ ඇහුනේ නෑ. උභාසයේ නිදාගෙන හිටියාද නෑ. අපෝයි පුදුම නේද මෙච්චර පුදුම දෙයක්. අකුණු පුපුරමින් අයි වැහැලා මිනිසුන් මැරිලා සාරකොම් මැරිලා මෙච්චර ජනතාවක් සන්නිපාත වෙලා ගෝසාව නාසයට ඇහුනේ නෑ. මේ කාලවලද පුක්කුස මල්ල රාජපුත්‍රයා කිව්වා ස්වාමීනි එදා ආලාර කාලාමතුමාගේ කෙරෙහි ඇති මගේ ශ්‍රද්ධාවද හුලඟේ පාතරල අරිනවා මට ඊට වඩා ලොකු ප්‍රසාදයක් අද ඇති වුණා කියලා ඊටාම දිලිසෙන රන්වන් පාටින් දිලිසෙන වස්ත්‍ර යුග්මයක් තථාගතයන් වහන්සේට පිළිගන්නේ භාග්‍යතුන් වහන්සේ එකක් බාරගත්තා එකක් ආනන්ද ස්වාමීන් වහන්සේට බාර ගන්න කිව්වා. මේක ආනන්ද ස්වාමීන් වහන්සේ එතුමා වැඳලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේටම පෙරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඉබේම දිලිසෙන්න බැබලෙන්න ගත්තා. ඉන්දියා කකුදා නන්දියේදී තථාගතයන් වහන්සේ පම්පාස වුණා. පම්පාස වෙලා නැවතත් අර ඊ타මාත්ම ප්‍රභාසර වූ කීවර යුග්මේ දරාගෙන වාසයේ උපවත්තන ශාල වනෝද්‍යානයට වැඩි. යමක ශාල ආභ්‍යන්තරයේ ආසනයක් පනවන්න නියම කළ බුදුරජාණන් වහන්සේ. එතෙන්දී උන්වහන්සේ දකුණු ඇලයේ සතුපුණා උත්තර සීසකව උතුරු දිශාවට හිස දාලා බටේරට මුහුණ දාලා දකුණට ශ්‍රීපතුල් දාලා සිහියෙන් උන්වහන්සේ සතුපුණා. නියමකල ආනන්දයේ මේ මුළු මහත් නගර වාසීන් රජදරුවන් කියන්නේ අද අලුයම් කාලේ තථාගතයන් වහන්සේ පිරිනිවෙන බව. ඒ විදිහටම දැනුම් දුන්නාම සියලුම දෙනා හඳාගෙන වැළපි වැළපි පෙරලි පෙරලි ආවතතාවගතයන් වාසිත වන්දී. රාත්‍රී පූර්ව යාමේ ගෙවෙනතුරු ඒ රටවාසී ජනතාවලව වැන්දෙව්. ඊළඟට ආස පුරා දෙවි දේවතාවෝ පරසතු මදාරාමා දිව්‍ය සුගන්ධ දිව්‍ය සුණු විසිරෙව. ධනක් පමණ ගෙලවටක් තරම් මල් ගොඩවල් ගොඩ වුණා. වාස වදාලා මෙතිකින් තථාගතයන් වහන්සේට සත්කාර කළා වෙන්නේ නැහැ. සත්කාර කලාවෙන් නම් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමෙන් කියලා විසුතුරු දේශනාවක් වදාළා. ඒ රාත්‍රී කාලයේ අප්‍රමාණ දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ දසදහසක් සක්වලින් ආ වඳින්න පුදා. උපවාන ස්වාමීන් වහන්සේටත් එතනින් ඉවත් වෙන්න සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ විදාන. ඒ අතරතේ සුභද්‍ර කියන පරිබ්‍රාජකතුමේ බුදුරජාණන් වහන්සේගෙන් යමක් දැනගන්නා ආනන්ද ස්වාමීන් වහන්සේ පා කියද්දී තථාගතයන් වහන්සේ අවසර දුන්න ඉන්නේ කියන්නේ එතුමාට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන විශේෂතර ධර්ම දේශනාවක් වදාලා ඒ මොහොතේම පැවිදි වුණා ඒ මොහොතේම ගහක් මුලට වෙලා සව් කෙලස් නසා මහා රහත් භාවයට පත් වුණා මේ තමයි පස්චිම අන්තිම රහතන් වහන්සේ ඉතින් අලුයන් වෙනතර භික්ෂු සංඝයා වහන්සේ අමතලා උන්වහන්සේ විශේෂතර දේශනාවන් පැවැත්තුවා වේලාසනින් ආනන්ද ස්වාමීන් වහන්සේ හඬා වැළපුණා තථාගතයන් වහන්සේ පිරුණා නුමනාම මා කාගෙන්ද භාවනා කමටන් ගන්න. භාග්‍යතුන් වහන්සේ කැඳවලා උපදෙස් දුන්න ආනන්දේ ශෝක වෙන්න වැඩක් නැහැ. ඔබ අවංකවම අදවතින් තථාගතයන් වහන්සේට මෙතෙක් කල නිත්‍ය උපස්ථායක දුරේ දැරුවා. ඔබ යන් දාසක භාවනාවට යෙදෙන්න එදාම වහාම අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න. ඉතින් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිත අදාගෙන එනේන හැමදෙනාගේ හදමින් මේ විදිහට අලුයම් කාලයට පැමිණියා. අලුයම අවස්ථාවේදී තුන් වාරයක් විසු සංඝයා වහන්සේගෙන් ඇහුවා මහණෙනි බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන හරි මාර්ග ප්‍රතිපත්ති ගැන හරි සැකයක් සාංකාවක් විචිකිච්ඡාවක් කියනවනම් මගෙන් අහන්න. මින් මත් ආහන්න ලැබෙන්නේ තුන් වාරයක්ම විමසුවා තුන් වාරේ නිහඬ වුණා. එතන හිටියේ වැඩි හිටි ස්ථවරයන් වහන්සේ රහත් නව කිස්තවරයන් වහන්සේ සෝවාන්. උන්වහන්සේ අන්තිමට අර හන්ද දාන බික්කවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේති කියන මේ අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඉන් අනතුරුව ප්‍රථම ධානයේ පටන් ඉහළ ධානය දක්වා අනුපිළිවෙලින් සමයදුනා. නැත ප්‍රතිලෝම වශයෙන් මේ මන්ලෝම ප්‍රතිලෝම ආදී වශයෙන් සූවිසි කෝට් ලක්ෂ වාරයක් සමයදුනා. නිරෝධයට සමවැදුණා. අන්තිමේ නැවත ප්‍රථම ඥානයේ පටන් චතුර්ථ ඥානයටපත් වෙලා චතුර්ථ ඥානයේ සිටින් නැගිටිනකොටම මෛත්‍රී පූර්ව භාග සෝමනසසගත ඥාන සංපයුක්ත අසංස්කාරික කියන ප්‍රතිසන්දි ගන්නා ලද විපාකසිත සමාන අන්තිම චුති චිත්තේ පහළ වුණා. ඒ චිත්‍යාදුත්පාදක්ෂණයේ තිතික්ෂණයේ බංගක්ෂණයේ අවස්ථා තුනටපත් වෙනකොට දස දහසක් ලෝක ධාතු අම්පාවෙද්දී පිරිනුවම් පාවදාලා මේ අවස්ථාවේදී සාම්පති බ්‍රහ්ම රාජයා ගෞරව සම්ප්‍රයුක්ත වැඩගෙන ගාතාවක් කිව්වා. සබ්බේ රජද ගාතාවක් කිව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගාථා දෙකක් ප්‍රකාශ කළා ආනන්ද ස්වාමීන් වහන්සේද ගාථාවක් වදා මේ වාර සංවේග ප්‍රකාශක ගාථා අනිත්‍යදා ප්‍රතිසංයුක්ත ගාථා ඒවා ප්‍රකාශ කරන්න මම කාලය ගන්නෙ නෑ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අර නැවතත් කුසිනාරා නුවර වාසීන්ට පණිවිඩ දුන්න රජමැතිය මිත්‍යාදීන්ට තථාගතයන් වහන්සේ පිරිනොන දැන් ඉතින් ආදාන කටයුතු සංවිධානය කරා. කල්ැතුම ආනන්ද ස්වාමීන් වහන්සේ ආගෙන තිබුණ තථාගත ශ්‍රී දේහයට පිළිපැදිය යුතු හැටි. ඒ විදිහටම මේ කුසිනාරා නුවර රජදරුවන්ට උපදෙස් දුන්නා. අන්තිමේ දවස් 7ක් ගියා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජෝපහාර පවත්වන්න. හත්වෙනි දවසේදී 120 වෙනි දිගු පළල උස ඇතේ සීලම සුවඳවත් වූ දේ සහිත වූ හඳුන් දරසෑයට නංවල ආදාන කරන්න සූදානම් වෙනකොට දෙවියෝ දුන්නේ නැහැ. සියලු විස්තර අහලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එනතුරු බලා සිටියා. ආකාශ්‍ය මහරහතන් වහන්සේ පාවානුවර සිට 500ක් සංඝ පිරිස සමග වැඩියා. තුන් වාරයක් චිතකේ වටේ දොහොත් නගාගෙන ප්‍රදක්ෂිනා කළා පිරිවරක් එක්. මේ පැත්තේ ශ්‍රීපතුල තියෙන්නේ කියලා ගාථා තුනක් කියලා වඳිනකොටම මේ පාදය මේ දරසායම් පිටට වැඩි. ශ්‍රී පාදයේ දෝතින් අල්ලාගෙන නලල තියලා වැන්න. සියලුම භික්ෂු පිරිස වැන්දා මිනිස්යෝද සීල දෙනා වඳිනකොන් එසේ අල්ලාගෙන හිටියා. උදාහසේ ශ්‍රී පාදයේ අත්තරින පෙළ මකුළු දැලක් ගිනි ගත්තා වගේ ඉබේම මේ දරසය ගැලුණා. මෙතකින් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපටත් බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා සීල පාරමිතා දස පාරමිතාවන්ගෙන් අගතන්පත් වෙමින් මෙලව ආයු වර්ණ සැප බල ප්‍රඥා විනිමින් දෙලව ජයගෙන කෙලවර බුදු කසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට අදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා මෛත්‍රියෙන් මා ප්‍රාර්ථනා කරනවා